ඇහැට කඳුළු එනවා මම ආවට පස්සේ මේ විදුහල්පතිවරුන්ට විදුහල්පති නියන්ට දීලා තියෙන අල්ලස් කර දැක්කාම කරුණාකරලා ඔබලා ඔබලා ඔබලාගේ යුතුකම කියන්නේ එකයි දැනුවත් කරන්න මොකද දැන් බලන්න ගොඩාක් වෙලාවට එයාලා දීලා ඉවරයි කියන්නේ කොහොම හරි කරලා ළමයව දාගන්න ඕනේ ඉස්කෝලේට ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට කලදරයක් වෙනවා අපිට අමාරුයි සාක්ෂි හොයාගන්න ඉතින් සාක්ෂි කියන එක අපිට අවශ්‍යයිනේ මොකද නඩු පවන එක මට වැඩක් නෑ නඩුව දිනන්න බැරිලා